චන්නෝ වාද සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරතේ වේලෝ අනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මාච සාරිපුත්තෝන් ආයස්මාච මහා චුන්දෝ ආයස්මාච සන්නෝ ගිජ්ජකූටේ පබ්බතේ විහරන්තේ තේන කෝපන සමයේන ආයස්මාච්ඡන්නෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හගිලානෝ අතකෝ ආයස්මාසාරි පුත්තෝ සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේනායස්මා මහා චුන්දෝ තේනුපසංඛමේ උපසංකමේत्वा ආයස්මන්තං මහාචුන්දං ඒතදවෝච ආයාම ආඋසෝ චුන්ද යේනායස්මා ඡන්නොත් තේනොපසංකමේයාම ගිලාන පුච්චකාතේ ඒවමාඋසෝති කෝ ආයස්මා මහාචුන්දෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසී අතකෝ ආයස්මාච සාරිපුත්තෝ ආයස්මාච මහාචුන්දෝ යේනායස්මාචන්නෝ තේනුපසංඛමින්සු උපසංඛමිත්වා ආයස්මතා ඡන්නේන සද්ධින් සම්මෝදින්සු සම්මෝදනේයං කතං සාරාණේයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං චන්නං ඒතද වෝච කච්චිතේ ආවුසෝ චන්න කමනීයං කච්චියාපනීයං කච්චිතේ දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අබික්කමන්තේ පටික්කමෝසානං පඤ්ඤායති නෝ අභික්කමෝති නමේ ආවුසෝ සාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අබෙක්ඛමන්ති නොපටික්ඛමන්ති අබෙක්ඛමෝසානං පඤ්ඤායති නොපටික්ඛමෝති සේයතාපි ආවුසෝ සාරිපුත්ත බලවා පුරිසෝ තින්හේන සිකරේන මුද්ධනි අභිමන්තේය ඒවමේව කෝමේ ආඋසෝ සාරිපුත්ත අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්තේ නමේ ආඋසෝ සාරිපුත්ත කමනීයම් න යාපනීයම් බාල්හාමේ දුක්ඛා වේදනා අබෙක්කමන්ති නෝ පටික්කමන්ති අබෙක්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති සේයතාපි ආඋසෝ සාරිපුත්ත බලවා පුරිසෝ දල්හේන වරත්ත බන්ධේන සීසේ සීස වේතනං දදෙය්‍ය ඒවමේව කෝ මේ ආවුසෝ සාරිපුත්ත අධිමත්තා වාතා ශේසං පරිකන්තන්ති නමේ ආවුසෝ සාරිපුත්ත කමනීයම් දයාපනීයම් බාල්හාමේ දුක්ඛා වේදනා අබෙක්කමන්තේ නොපටික්කමන්තේ අබෙක්කමෝසානං පඤ්ඤායතේ නොපටික්කමෝතේ සේයතාපි ආවුසෝ සාරිපුත්ත දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසී වාත්ථින්නේන ගෝවිකන්තනේන කුච්චෙන් පරිකන්තේය ඒවමේව කොහොමේ ආවුස්සෝ සාරිපුත්ත අධිමස්සා වාසා කුච්චෙන් පරිකන්තන්ති නමේ ආවුස්සෝ සාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අබික්ඛමන්ති නොපටික්ඛමන්ති අබික්ඛමෝසානං පඤ්ඤායතිනෝ පටික්ඛමෝති සේයතාපියාවසෝ සාරිපුත්ත ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානා බාහසු ගහෙත්වාන් අංගාරකාසුයා සංතාපේයොම් සම්පරිතාපේයොම් ඒවමේව කෝමේ ආවුසෝ සාරිපුත්ත අධිමත්තෝ කායස්මින් දාහෝ නමේ ආවුසෝ සාරිපුත්ත කමනීයම් නයාපනීයම් බාල්හාමේ දුක්ඛා වේදනා අබික්ඛමන්ති නොපටික්ඛමන්ති අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති සත්තං ආඋසෝ සාරිපුත්ත ආහරිස්සාමි නාවක්ඛාමි ජීවිතන්තේ මායස්මා චන්නෝ සත්තං ආහරේසේ යාපේතායස්මා චන්නෝ යාපෙන් සංභයං ආයස්මන්තං චන්නං ඉච්ඡාමේ සචේ ආයස්මතෝ චන්නස්ස නත්තේ සප්පායානි භෝජනානි අහං ආයස්මතෝ චන්නස්ස සප්පායානි භෝජනානි පරියේසිස්සාමි සචේ ආයස්මතෝ චන්නස්ස නත්ති සප්පායානි බේසජ්ජානි අහං ආයස්මතෝ චන්නස්ස සප්පායානි බේසජ්ජානි පරියේසිස්සාමි සතේ ආයස්මතෝ චන්නස්ස නත්තේ පතිරූපෝ උපට්ඨාකෝ අහං ආයස්මන් සංසන්නං උපට්ඨ හිස්සාමි මායස්මා චන්නෝ සත්තං ආහරේසේ යාපේතායස්මා චන්නෝ යාපෙන්තං මයං ආයස්මන්තං චන්නං ඉච්ඡාමාති නපිමේ ආවුසෝ සාරිපුත්ත නත්තේ සප්පායානි භෝජනානි නපිමේ නත්තේ සප්පායානි බේසජ්ජානි නපිමේ නත්තේ පතිරෝපා උපට්ඨාකා අපිචාවුසෝ සාරිපුත්ත පරිචින්නෝ මේ සත්තා දීඝ රත්තං මනාපේනේව නෝ අමනාපේන ඒතං හි ආවුසෝ සාරිපුත්ත ශාවකස්ස පතිරෝපං යං සත්තාරං පරිචරෙය්‍ය මනාපේනේව නො අමනාපේන අනුපවජ්ජං සම්නෝ භික්ඛෝ සත්තං ආහාරිස්සති තේ ඒවමෙතං ආවුසෝ සාරිපුත්ත ධාරේහි තේ උච්චේයාම මයං ආයස්මන්තං චන්නං කංචි දේව දේශං සචේ ආයස්මා චන්නෝ ඕකාසං කරෝති පඤ්ඤස්ස වේයා කරණායාති පුච්ඡාවසෝ සාරිපුත්ත සොත්වා වේදිස්සාමාති චක්කුන් ආවසෝ චන්න චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතේ සමනෝපස්සසේ සෝතං ආඋසෝ චන්න සෝත විඥානං පේයාලම් ගහනං ආඋසෝ චන්න ගහන විඥානං පේයාලම් ජෙව්හන්නා උසෝචන්න ජෙව්හා විඥානං තේයාලම් කායං ආඋසෝචන්න කාය විඥානං තේයාලම් මනං ආඋසෝචන්න මනෝ විඥානං මනෝ විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතේ සමනෝපස්සසීති චක්කොන්නාවුසෝ සාරිපුත්ත චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාතේ සමනුපස්සාමි සෝතං ආවුසෝ සාරිපුත්ත සෝත විඥානං තේයාලම් ගහනං ආවුසෝ සාරිපුත්ත ගහන විඥානං පේයාලම් ජෙව්හං ආවුසෝ සාරිපුත්ත ජෙව්හා විඥානම් පේයාලම් කායං ආවුසෝ සාරිපුත්ත කාය විඥානම් පේයාලම් මනං ආවුසෝ සාරිපුත්ත මනෝ විඥානං මනෝ විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේසං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාතේ සමනුපස්සාමීති චක්කුස්මින් ආවුසෝ චන්න චක්කු විඥානේ චක්කු විඥාන විඤ්ඤාතම්මේසෝ ධම්මේසෝ කින්දිස්වාක්කෙන් අභිඤ්ඤාය චක්ඛං චක්ඛු විඥානං චක්ඛු විඥාන විඤ්ඤාතම්මේ ධම්මේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාත්ති සමනුපස්සසි සෝ තස්මින් ආවසෝ ඡන්න සෝත විඥානේ පේයාලම් ගහනස්මින් ආවසෝ ඡන්න ගහන විඥානේ පේයාලම් ජීවහාය ආවසෝ ඡන්න ජීවහා විඥානේ පේයාලම් කායස්මින් ආවුසෝ ඡන්න කාය විඥානේ තේයාලම් මනස්මින් ආවුසෝ ඡන්න මනෝ විඥානේ මනෝ විඤ්ඤාය විඤ්ඤාතබ්බේසු ධම්මේසු කිං දිස්වා කිං අභිඤ්ඤාය මනං මනෝ විඤ්ඤාණං මනෝ විඤ්ඤාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අස්සාත්තේ සමනුපස්සසීති චක්කුස්මෙන් ආවසෝ සාරිපුත්ත චක්කු විඥානේ චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛු විඥානං චක්ඛු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේසං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාසේ සමනුපස්සාමි සෝතස්මින් ආවුසෝ සාරිපුත්ත සෝත විඥානේ තේයාලං ගහනස්මින් ආවුසෝ සාරිපුත්ත ගහන විඥානේ තේයාලං ජිව්හාය ආවුසෝ සාරිපුත්ත ජිව්හා විඥානේ තේයාලං කායස්මින් ආවුසෝ සාරිපුත්ත කාය විඥානේ පේයාලම් මනස්මින් ආවුසෝ සාරිපුත්ත මනෝ විඥානේ මනෝ විඥාන විඤ්ඤාතබ්බේසෝ ධම්මේසෝ නිරෝධං දිස්වා නිරෝධං අවිඤ්ඤාය මනං මනෝ විඥානං මනෝ විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාතේ සමනුපස්සාමිති එවං වොත්තේ ආයස්මා මහා චොන්දෝ ආයස්මන්තං චන්නං ඒතද වෝච චස්මාතිහ ආවුසෝ චන්න ඉදං තේ තස්ස භගවතෝ සාසනං නිච්ච කප්පං මනසිකා තබ්බං නිස්සිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නත්තේ චලිතේ අසතේ පස්සද්දේ පස්සද්ධා සතේ නති නහෝති නතියා අසතේ ආගති ගති නහෝති ආගති ගතියා අසතේ චතුපපාතෝ නහෝති චතුූපපාතේ අසති නේව ඉද නහුරං න උභයමන්තරේන ඒසේවන්තෝ දුක්ඛසාති අතකෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මාච මහචුන්දෝ ආයස්මන්තං චන්නං ඉමිනා ඕවාදේන ඕවදිත්වා උට්ඨායාසනා පක්ඛමින්සෝන් අතකෝ ආයස්මාචන්නෝ අතිරපක්ඛන්තේ ආයස්මන්තේ ච සාරිපුත්තේ ආයස්මන්තේ ච මහාචුන්දේ සත්තං ආහරේසේ අතකෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නෝ කෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒ තදවෝච ආයස්මතා බන්තේ චන්නේන සත්තං ආහරතං තස්ස කාගති කෝ අபிසම්පරායෝති නනුතේ සාරිපුත්ත චන්නේන බික්ඛුනා සම්මුඛායේව අනුපවජ්ජතාභ්‍යාකතාතේ අත්ථිභන්තේ පුබ්බජිරං නාම වජ්ජිගාමෝ తත්‍රායස්මතෝ ඡන්නස්ස නිත්‍ය කුලානේ සුහජ්ජ කුලානේ උපවජ්ජ කුලානේ තේ හොන්තේ හේතේ සාරිපුත්ත ඡන්නස්ස බික්කුණෝ මිත්‍ය කුලානේ සුහජ්ජ කුලානේ උපවජ්ජ කුලානේ නාහං සාරිපුත්ත එත්තාවතා සෞප වජ්ජෝති වදාමේ යෝකෝ සාරිපුත්ත ඉමංච කායන් නික්ඛපතේ අඤ්ඤංච කායන් උපාදීයතේ තමහං උපවජ්ජෝති වඩාමේ සංඛන්නස්ස බික්ඛුනෝ නත්තේ අනුපවජ්ජෝ චන්නම් බික්ඛෝ සත්තං ආහාරේසීතේ ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ භාසිතං අභිනන්දේතේ චන්නෝ වාද සුත්තං ဒ ුතියං